ඒ උතුම් වූ ධර්ම දේශනාව පවත්වා වදාළ මරදංකඩවල තෝරුවැබ කදිරාගම ඉසිපතනාරණ සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ බඳු වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම নমස්කාරය වේවා කියලා සාදු කියන්න. වැඩම කොට වදාළ වැඩ ඉන්න අපගේ ශිෂ්‍ය පුත්‍ර යන් වහන්සේ වන තිබ්බටගොඩ විසුද්ධිරත්න ආයස්මතුන් වහන්සේගෙන් අවසරයි එවැගේම වැඩම කොට වදාළ අතිගෞරවනීය ගාල්ලේ සුජාතා පින්වත් මෙහෙණින් වහන්සේගෙන්ද එවැගේම මරදම් කඩවල ඉසිපතන මෙහෙණි ආරාමෙහි කොළඹසේ ධම්මවිනීතා මෙහෙණින් වහන්සේ ප්‍රධාන පූජනීය මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණවන්ත පින්වතුනි පින්වත්නි අද මෙම ධර්ම දේශනාව සඳහා අපි තෝරගත්තේ පඨම අස්සාද සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි වික්ෂු සංඝයා අමතා දේශනා කරන්නට යෙදුනේ. ආස්වාද සූත්‍රය කියලා කියන්නේ ආස්වාදයේ පිළිබඳව වදාහන දෙසුම. ତොර මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න පෙර එන බුදු වෙන්න කලින් බෝධිසත්වයෙක් වශයෙන් සිටින කාලේ තමන් වහන්සේට කල්පනා වුණ ඒ කල්පනාව පිළිබඳව තමයි මේ සූත්‍රයේදී විස්තර කරන්නේ. පුබ්බේව මේ භික්කවේ සම්බෝධාය අනවිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි. මහණෙනි සම්බුද්ධත්වයට පෙර බෝධිසත්ව යන් වහන්සේ නමක් වශයෙන් වැඩ ඉන්න කාලේ මේ විදිහේ කල්පනාවක් මට ඇති වුණා කියනවා. බුදු වෙන්න කලින් උන්වහන්සේට මේ වගේ අදහසක් ආවා කියලා කියනවා. මොකක්ද ඒ අදහස? කෝනුකෝ රූපස්සස්සාදු කුමක්ද මේ රූපේ ආස්වාදේ කියන්නේ? කෝ ආදීනෝ මොකක්ද ආදීන වේ කියන්නේ? කිං නස් නිස්සරණෝ කොහොමද නැත්නම් කුමකින්ද නිදහස් වෙන්නේ කියලා අදහසක් ආවා ඒ වගේම උන්වහන්සේ පෙන්නනවා කෝනුකෝ වේදනාස්සාද වේදනාවේ ආස්වාදය මොකද්ද කෝ ආදීනෝ වේදනාවේ ආදීනෝ මොකද්ද කින් නිස්සරණෝ වේදනාවේ නිස්සරණය කුමක්ද ඒ වගේම තමයි සංඥාව පිළිබඳවත් සංඥාවේ ආස්වාදේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද? සංස්කාරයේ ආස්වාදේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද? විඥානයේ ආස්වාදේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද කියලා බුදු වෙන්න පෙර බෝධිසත්වරයන් වහන්සේ නමක් වශයෙන් වැඩ ඉදදී මේ කල්පනාව ඇති වුණා කියලා. එතකොට තාම බුදු වෙලා නැහැ. ඒ ගැඹුරු අවබෝධය බෝධිසත්ව ජීවිතය තුල තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි මේ වගේ ගැඹුරු කල්පනාවල් එන්නේ. දැන් අපිට එන්නේ නැහැ මේ වගේම. අපිට ඒ වගේ අදහස් එන්නේ අපිට එන්නේ ලෝභ සහගත අදහස්, දේශ සහගත, මෝහ සහගත, iriසියා සහගත ලාමක අදහස් තමයි අපිට පහළ වෙන්නේ. අපිටත් එහෙනම් මේ වගේ අදහස් එන්න බෑ. බෝධිසත්වයන් වහන්සේට බුදු වෙන්න පෙර ආතුවම ඒ ගැඹුරු ඥාණය තිබිලා තියෙනවා. දැන් අපි හිතනවා බෝමණ්ඩිත බුදු වෙනකොට තමයි සියල්ල සම්පූර්ණ වුනේ. එතනදී ਸਰවඥතා ඥානෙ පරිපූර්ණ වුණා. හැබැයි ਸਰවඥතා ඥානය ටික ටික ටික ටික අනන්ත සසරේ පාරමී පුරනවා කියලා දියුණු කරගෙන අපි. විෂයාසංග කල්පලක්ෂයකට ඈත අතීතේ උන්වහන්සේ තුල බ්‍රහ්මදේව කියන බුද්ධ ශාසනයේදී තමයි මුලින්ම සම්බුද්ධත්වයට පත් වෙන්න සිතුවිල්ල පහළ වුනේ. අතිදේව සක්විති රජතුමා වශයෙන් ඉපදලා ඉන්නකොට. එතකොට එතනදී බුදු වෙන්න හිත පහළ වෙලා අසංකල්ප ලක්ෂ 20ක් ප්‍රාවට පාරමී පිරුවා කියන්නේ බුද්ධත්වයට ලං වුණා. එහෙම නැත්තම් ඒ ඥාන මණ්ඩලය දියුණු කළා. එතකොට අර බුද්ධත්වයේ අදිෂ්ඨාන කරපු දවසේ ඉඳලා බුද්ධත්වය සාක්ෂාත් වෙනකම්ම ඒ අසංකල්ප ලක්ෂ 20 පුරාවටම උන්වහන්සේගේ සම්බුද්ධත්ව ඥානය ටික ටික පරිපූර්ණ වෙවි ඇවිල්ලා තියෙන්නේ. නැතුව බොමැලදී එකපාරට පහළ වුණා හිම නෙවෙයි. ටික ටික තමයි දියුණු වෙලා ආවේ. එතකොට ආන් ඒ වගේ තමයි නම් අපිත් අපිටත් මේ එකපාරටම සෝවාන් වෙන්න බෑ. එකපාරට රහත් වෙන්න බෑ. එහෙනම් මේ ධර්මය අපිට ටික ටික ප්‍රගුණ කරගෙන යන්න ඕනේ. අර වතුර කලයක වතුර පිරෙනකොට අඩිය වැහෙන්න වතුර තිබ්බත් තියෙන වතුර භාගයක් තිබ්බත් තියෙන වතුර පිරෙලා උතුරන මට්ටමේ තිබ්බත් තියෙන වතුර ආන් ඒ වගේ තමයි බුද්ධාංකුර බෝධිසත්වයන් වහන්සේ නමක් වශයෙන් බුදුබව අදිෂ්ඨාන කරපු තැන ඉඳලා උන්වහන්සේගේ බුද්ධ ඥානය ටික ටික පරිපූර්ණ වෙගෙන ආවේ සසර පුරාම මේ බුද්ධත්වය කියන තැනට උන්වහන්සේ අවශ්‍ය කටයුතු කරගෙන ආවා. ඒ කියන්නේ බුදු වීම කියන එක තමයි වෙලා තියෙන්නේ. බොමනදි තමයි සම්පූර්ණ වුනේ. ඒ හින්දා තමයි මේ වගේ ගැඹුරු ඥාන දර්ශන උන්වහන්සේ තුල පහළ වෙලා තියෙන්නේ. උන්වහන්සේට ඇති වුණු කල්පනාව තමයි මේ රූපේ ආස්වාදය මොකක්ද කියලා. දැන් රූපය කියන එක ගත්තාම අපි කාටත් තේරෙනවා අපි මේ දරාගෙන ඉන්නා වූ ඇඟ තමයි රූපය කියලා කියන්නේ. කෙස් වැටියෙන් පහළ දෙපතුලෙන් උඩ හැමෙන් වට වී තියෙනා වූ මේ ඇඟ තමයි රූපය කියන්නේ. ඇඟ ඇඟ තමන් ගැඟ විතරක් නෙවෙයි සියලුම සත්වයන් ගැඟවල්. ඇඟවල් විතරක් නෙවෙයි බාහිර ලෝකයේ තියෙන ගස්ගල් පර්වත ඇලදල ගංගා යාන වාහන ඉදහඳ තරුකාරකා මේ විශ්වයේ සියල්ල රූප. කොටින්ම කිව්වොත් ඇසත් රූප ඇසට පෙනෙන සියලුම දේවල් රූප. කනත් රූප කනට ඇසෙන දේවල් රූප. නාසයත් රූප නහයට දැනෙන ගඳ සුවඳ රූප. දිවත් රූප දිවට එන රසත් රූප. කයත් රූප පහසත් රූප. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙයා සුද්ධාෂ්ටකය. මෙන්න මේ අට ප්‍රධාන වශයෙන් මේ අට එකතු වෙලා තමයි මේ හැම දෙයක්ම නිර්මාණ වෙලා තියෙන්නේ. දැන් මේ අපේ ඇඟ උනත් සුද්ධාෂ්ටකෙන් නිර්මාණ වෙලා තියෙනවා. බාහිර ලෝකයේ තියෙන හැම වස්තුවක්ම මෙන්න මේ කියන ධාතු කියලා කියන්නේ ඒවා. ඒතර මේ ධාතු වටින් තමයි සකස් වෙලා තියෙන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. වර්ණ ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, ඕජා ධාතු. පඨවි කියන්නේ තද තද ස්වභාවයෙන් යුක්ත දෙයක් තමයි පඨවි කියන්නේ. දැන් මේ අපේ ඇඟේ උනත් අපිට අල්ලනකොට තද ගතිය තමයි තේරෙන්නේ. දැන් මේ පුටුවක් උනත් මේ මේසයක් උනත් ඒ පටවි ධාතුව තමයි අපිට දැනෙන්නේ. එතකොට අපේ ඇඟෙත් පටවි ධාතුව තියෙන හින්දා තමයි මේ පටවි ධාතුව අපිට තේරෙන්නේ. එතකොට මේ ලෝකේ මේ හැම වස්තුවකම තියෙන තද ස්වභාවයේ පටවි ධාතුවයි. ඒක සියුම් ගොරෝසු වශයෙන් ආකාර දෙකකට පිටනවා. දැන් පුළුන් රොදක හිම ගන්නකොට පටවි ධාතුව සියුම්. ගලක වගේ ගන්නකොට ඒක ගොරෝසුයි. අර සිවුම් වුණත් ගොරෝසු වුණත් එතන තියෙන පටවි ධාතුව. ඊළඟට ආපෝ ධාතුව. ඇලෙන වැగిරෙන ස්වභාවය. අපේ මේ ශරීරයේ තියෙන සෑම කොටසක් තුළම ඇලෙන වැగిරෙන එක්කෙන වෙන්ගෙන ස්වභාවයක් තියෙනවා. වතුර එහෙම ඒ ස්වභාවය වැඩි. දැන් පසේ පටවි ස්වභාවය වැඩි. වතුරේ ආපෝ ස්වභාවය වැඩි. එක් වෙන වෙන්දන ස්වභාවය. ඒක ආපෝ ධාතුව. ඊළඟට උෂ්ණත්වය රස්න සීතල තේජෝ ධාතුව. හමායන ගතිය තැනකින් තැනකට යමක් ගමන් කරන ස්වභාවය වායෝ කියලා කියනවා. දැන් මේ අපි අතපය හොල්ලන්නේ කතා කරන්නේ මේ වායෝ ධාතුව හින්දා. නැත්තම් ඒව කරන්න බෑ. දැන් මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේත් එහෙමයි. වචන කියලා සිතේ පහළ වෙනව සිතුවිලි. ඒ සිතේ පහළ වෙන සිතුවිලි ඒ ඇති වෙන සිත නිසා හටගන්නවා වායෝ ධාතුව. ඒකට කියනවා චිත්ත කෙරිය වායෝ ධාතුව කියලා. සිත සමග ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව. ඒ චිත්ත කෙරිය වායෝ ධාතුව නිසා වචී විඤ්ඤාප්තිය ඇතිවීමෙන් තමයි මේ වචන එළියට දාන්නේ කට මුල් කරගෙන. ඒ කියන්නේ ඒ එන්නේ සද්දයක්. ස්පීකරයකින් සද්ද දෙන්න විතරයි පුළුවන්. හැබැයි ඒ සද්දේ හදලා තමයි කවුරු හරි කතා කරනවා කියන්නේ සද්දේ හදනවා. එතකොට එයාගේ ඒ එන සද්දේ තමයි අර ස්පීකර්. ඒ වගේ කට කියලා කියන්නේ අර ස්පීකරේ වගේ සද්ද එළියට දානවා විතරයි. හැබැයි වචනේ හැදුවේ හිතේ. ඒතොර හිතේ හදපු අදහස එළියට ක්‍රියාත්මක කරලා ඇතුලෙන් එන හොලන් ටික එන හොලන් ටික කට තුලේ ශබ්දේ හැදිලා ඒ ස්ථානවල අක්ෂර උප්පත් ස්ථාන තියෙනවා ඒ තැන්වල හැපීමෙන් ශබ්දේ නිර්මාණය වෙනවා අපි මේ කතා කරන්නේ තුආය ධාතුව මේවා ගැඹුරු කාරණා අතපය හොල්ලන්නේත් එහෙම අතපය හොල්ලන්න කියලා හිතක් පහළ වෙනකොට ඒ හිත නිසා හටගන්නා වායෝ ධාතුව ඒකට කියන චිත්ත සමුත්ථාන වායෝ ධාතුව කියලා නැත්නම් චිත්තකිරිය වායෝ ධාතුව ඒ නිසා ඇතිවන කාය විඤ්ඤාප්තිය කාය විඤ්ඤාප්තිය ඇතිවීම නිසා මේ චෝපන කය සෙලවනවා චෝපන කය සෙල්ලෙනවා ඉතින් අපි මේවා දන්නේ නැහැ අපි හිතන්නේ මම තමයි මේ අතපය හොල්ලන්නේ මම තමයි මේ කතා කරන්නේ කියලා මම ආරෝපණය කරගෙන ඉන්නවා ඉතින් ඔන්න ඔය වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන රූප හතර මේකට කියනවා මහා භූත කියලා. ඇයි මහා භූත කියන්නේ මේ හතර දෙනාගේ නායකත්වයෙන් තමයි මේ ලෝකේ අනික් හැමදේම හැදෙලා තියෙන්නේ. දැන් අපේ ඇඟේ වුණත් එහෙමයි. අනික් ඒවාට කියනවා උපාදාය රූප කියලා. කියන්නේ වර්ණ. වර්ණ කියන්නේ පැහැය. මේ හැට දිස් වෙන්නේ පැහැය. ඒකත් ඊළඟට ගන්ධ නාසයට එන ගඳ සුවඳ ඊළඟ රස දිවට එන රස ඊළඟ ඕජා ශක්තිය මෙන්න මේ කියන ධාතු අට මේකට කියනවා සුද්ධාෂ්ටක ඒ කියන්නේ සුද්ධම කරලා ගත්කල්ලි මෙයාට විතරයි තියෙන්නේ මෙයාටෙන් තමයි ස්ත්‍රියගේ ඇඟ හැදලා තියෙන්නේ පුරුෂයාගේ ඇඟ හැදලා තියෙන්නේ ගස් කොළන් හැදලා තියෙන්නේ ගේදොර යාන වාහන හැම දෙයක්ම මේ ටිකෙන් තමයි හැදලා තියෙන්නේ ඔන්න ඒ රූපයයි දැන් ඒතකොට කොටින්ම තේරුම් ගන්න ඕනේ මේ ඇඟ රූපයයි කියලා දැනට මතක තියෙන. Taman ඇඟ විතරක් නෙවෙයි බාහිර තියෙන ඇඟවලුත් ඇඟවල් විතරක් නෙවෙයි ගස්කල් පර්වත ඇතුළු හැමදේම. රුප්පතිතිකෝ මේ වික්කවේ තස්මා ඒව රූපන්ති වදාමි. මහණෙනි රුප්පණ ස්වභාවයෙන් යුක්ත දේ රූප කියනවා. රූප කියන්නේ කවර අර්ථයකින්ද? රුප්පණ ස්වභාවයෙන් යුක්ත හේ. රුප්පණ ස්වභාවය කියන්නේ සීතලෙන් උස්නෙන් වෙනස් වෙන හින්දා. ඒතොර මේ ලෝකයේ සීතල හා උස්නේ නිසා වෙනස් වෙන යමක් තියෙයිද? ඒකට රූප කියනවා. සීතල උස්න විතරක් නෙවෙයි. වඩගින්නෙන් පිපාසයෙන් මැසි මඳුරුවන් ගෙන් පත්තය ගෝනුසු ආදී සර්පයන් දෂ්ට කිරීමෙන් ස්පර්ශයෙන් තවත් වාතයෙන් අවුෙන් නොයෙක් දේවල් නිසා මේ රූපේ වෙනස් වෙනවා. දැන් දලඹුයි ගෑවුනොත් එහෙම පළු වෙනවා. අන්න වෙනස් වෙනවා. ටිකක් විසගෝර සර්පෙක් කෑවොත් ඉදි වෙනවා. අන්න වෙනස් වෙනවා. ආගේ වෙනස් වෙන දෙයක තමයි රූපය කියන්නේ. දැන් බලන්නකෝ. එය නැත්තම් ගේ ඔය ඇඟ අපේ කාගෙත් ඇඟ අපිට ඕනේ දේ තියාගන්න පුළුවන්. බෑ. මොහොතක් පාසා වෙනස් වෙනවා. අපිවත් දන්නේ නැහැ කෙස් ටික පැහිලා ගියා. දත් ටික දිලා ගිහලා වැටිලා යනවා. ඇස් පෙනීම අඩු වෙලා යනවා. ඇඟේ ශක්තිය දුර්වල වෙලා යනවා. හිතන්නේ නැති වෙලාවක ලෙඩ වෙලා යනවා. එන්න ඔන්න එහෙම වෙන්නේ මේ රූපේට. එතකොට භාගතුන් වහන්සේට අදහසක් ආවා මේ රූපේ ආස්වාදේ මොකද්ද? දැන් මේ මේ රූපේට බොහෝ සත්‍යෝ ඇලිලා ඉන්නේ. මේ රූපේ ආස්වාදේ මොකද්ද කියලා අදහසක් ආවා. අන්නේදී උන්වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරනවා තස්සමයිහං වික්කමේ ඒතද හෝසි යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්සස්සාදු මහණෙනි උන්වහන්සේට අවබෝධ වුණා උන්වහන්සේට වැටහුණා කියන මේ බෝධිසත්ව අවදීදී උන්වහන්සේම දේශනා කරනවා යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති යම් හේතුවක් නිසා හටගත් රූපයක් හටගත් රූපයක් ඒ රූපය නිසා සුඛං සෝමනස්සං ඒ රූපය දැකීම තුල යම් සැපය සතුටක් උපදීද අයං රූපස්ස සාදෝ මේක තමයි රූපය ආස්වාදය ඒ කියන්නේ මොකද්ද ඒක චුල්ල දුක්ඛස්කන්ධ සූත්‍රයේදී දේශනා කරනවා භික්ෂුන්ට දේශනා කරන හින්දා මේ උපමාව වරන් තියෙන්නේ දැන් ස්ත්‍රී පාක්ෂවයට මෙහෙණින් වහන්සලාට කියනකොට ඒකේ විරුද්ධ පැත්ත ගන්න උනා. මොකද්ද මේ රූපේ ආස්වාදෙ පැහැදිලි කරේ මහණෙනි අවුරුදු 15 හෝ 16 15 වයසේ හෝ 16 වයසේ තරුණ කන්‍යාවක් වැඩිය උසත් නැහැ වැඩිය මිටිත් නැහැ වැඩිය කළුත් නැහැ වැඩිය සුදුත් නැහැ වැඩිය මහතත් නැහැ වැඩිය කෙට්ටුත් නැහැ පංච කල්යාණින් සමන්නාගත රූරජින ස්ත්‍රියාවක් යමෙක් දකීද යමෙක් කියන්නේ කවුද මෙතන කියන්නේ පුරුෂයන් ස්ත්‍රීන්ට නෙමෙයි මෙතන කියන්නේ පුරුෂයන්ට ආන්ගේ දැකීම තුල ඒ පුරුෂයාගේ හිතේ සතුටක් සොම්නසක් ඇති වෙනවා අන්න ඒකට කියනවා මොකද්ද? රූපේ ආස්වාදය කියලා. ආංගෝක අවබෝධ කරගන්න. ඕංගෝකට තමයි අපිත් ඇලිලා ඉන්නේ. ওই රූපේ ආස්වාදයට. ඒක නුවණින් දැක්ක කෙනා ඊට පස්සේ රූපේ දැලෙන්නේ මේක තමයි රූපේ ආස්වාදය. ඊළඟට උන්වහන්සේ වදාලා මේ රූපේ ආදීනවේ යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්සාදීනෝ යම් රූපයක් ඒ කියන්නේ දැන් අර අපි ගමු අර අවුරුදු 15 හරි 16 හරි තරුණ කන්‍යාවගේ රූපයක් ගත්තනේ ආන්ගේ රූපය කියලා අපි හිතමු. එතකොට ඒ වගේ ඕනම රූපයක් අනිච්ඡං අනිත්‍ය ස්වභාවයටපත් වෙලා දුක්ඛං දුක්ඛ ස්වභාවයටපත් වෙලා විපරිණාම ධම්මං වෙනස් වෙලා පවතිද අයං රූපස්සාදීනෝ මහන්නේ මේක තමයි රූපය ආදීනේ. ඒ කියන්නේ මොකද්ද? ඒකා ඒ කන්‍යාවම උපන් වයසින් අවුරුදු 80ක් 90ක් ගිය තැන කෙස් ටික පැහිලා දත් ටික වැටිලා හැම රැලි වැටිලා ඇස් පෙනෙන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ හැරමිටි එල්ලීගෙන බොහෝම අමාරුවෙන් තමයි එහෙ මේ අත යන්නේ ඉන්නේ. බොහෝම දුර්වල වෙලා. මේක රූපේ ආදීන. දැන් ඒ රූපයට කවුරුත් ඇලෙයිද? නෑ. හැබැයි ඒ රූපෙම අර ආස්වාදයේ පවතින කාලේ ඇලෙනවා. දැන් ඕකම තමයි උපාසක ස්ත්‍රීන්ට ගන්න තියෙන්නේ. ඇලෙන්නේ අපි බොහෝ විට අනුන්ගේ රූපවලටත් ඇලෙනවා, තමන්ගේ රූපෙටත් ඇලෙනවා. තමන්ගේ රූපෙට නම් ඉතින් කොච්චර වයසක ගියත් ඇලෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒකට නම් කොහොමවත් ඇලෙන්නේ දැන් මේ අද මැරෙන්න දැන් මේ මැරෙන්න පණ අදිනවා කියලා හිතමු. ආන් අරෙන් අලියෙක් පන්නගෙන එනවා කිව්වන. සමහර විට ලෙඩ ඇඳේ ඉන්නේ නැගිට ගන්නත් බෑ. අනික් කට්ටියට කලින් දුවනවා කොහොමද? කියන්නේ ඒ තමන්ට තියෙන ආත්ම රාගය කොහොමද තියෙන්නේ? දැන් අර බාහිර ඒවට තියෙන්නේ. යම් පුරුෂ රූපයක් අවුරුදු 15 18 යම් පුරුෂ රූපයක් ඒ පුරුෂයා උසත් නෑ වැඩිය මිටිත් නෑ කළුත් නෑ සුදුත් නෑ මහතත් නෑ කෙට්ටුත් නෑ ආරෝහ පරිණාම සම්පත්තින් යුක්ත යම් රූපයක් දකීද ඒ රූපේ දක්නා වූ ස්ත්‍රියගේ සිතෙහි හටගන්නා සෝමනස්ස සහගත වේදනාවක් සතුටක් සුඛයක් ඇති වෙනවා ආන් ඒකට ඇලෙනවා ඒ තුලින් තණ්හාවට ගෙන දිගට දිගට යනවා ඒ රූපේම අවුරුදු 80 90 ගිය තැන කෙස්ලොම් ඉදිලා හැමරලි වැටිලා දත් වැටිලා ඇස් පේන්නේ කොන්ද වකුටු වෙලා ඇඟ කෙට්ටු වෙලා ජරා ජීර්ණ වුණාට පස්සේ අන්න ඒ රූපය ආදීනවය. අන්න එකට කවුරුත් ඇලෙන්නේ නැහැ. ඒ තමයි ආදීනවය. එතකොට ඊළඟට උන්වහන්සේ වදාලා මේ රූපේ නිස්සරණය රූපේ නිස්සරණය මොකද්ද? යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදං රූපස්ස නිස්සරණං. ඒ කියන්නේ මේ රූපේ කෙරෙහි යමෙක්ගේ හිතෙහි යම් චන්දරාගයක් ඇද්ද? චන්දරාගය කියන්නේ කැමැත්තෙන් බැඳී යෑමට කියනවා චන්දරාගය කියලා. කවුරුත් ඉතින් අකමැත්තෙන් නම් බැඳෙන්නේ නැහැ නේද? එතකොට කැමැත්තෙන් බැඳී යෑම චන්දරාගය. රූපේ. චන්දරාග පහාන. මේ කැමැත්තෙන් රූපයට බැඳී යෑම ප්‍රහාණය කරයිද? ඉදං රූපස්ස නිස්සරණං මහණෙනි මේ රූපේ නිස්සරණය. ඒ කියන්නේ නිස්සරණය කියන්නේ අතහැරලා දැමීම. මොකද්ද අතහැරලා දාන්නේ? මේ අතහැරනවා කියලා මේ ඇඟට කණ්ඩ දෙන්නේ නැතුව බෙහෙත් දෙන්නේ නැතුව නාන්නේ නැතුව ඒක නෙමෙයි මේ කියන්නේ. රූපය කෙරෙහි තියෙනා වූ තණ්හාවත් හරින්න කියලා කියනවා. අන්න ඒකට රූපේ නිස්සරණය කියනවා. අන්න එතන නිර්වාණය කියලා කියනවා. එතකොට මේ මේ රූපේ ආස්වාදයට මිනිස්සු ඇලෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි. දෙවියෝ බ්‍රහ්මියෝ පවා ඇලෙනවා. සත්වයෝ පවා ඇලෙනවා. ඊළඟට රූපේ ආදීනවයට කවුරුත් ගැටෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මේ රූපේ ආස්වාදේ අවබෝධ කරගන්න. රූපේ ආදීනවය අවබෝධ කරගෙන මේ ආදීනව කන්දරාවට හේතුව මේ රූපේ ආස්වාදයයි. එහෙනම් මේ රූපේ ආස්වාදය අත්හැරලා දැම්මොත් අන්න එතන නිර්වාණයයි. එහෙනම් ඔන්න නිවන් දකින්න තියෙන්නේ ওই අවබෝධය ඇති කරගන්න. අය නිවන් දකින්නවා කියලා මේ අපි මේ අවබෝධය පහළ කරගන්න නැතුව වෙන මොනවා කරත් වැඩක් නැහැ. ඒ ඥානෙ තමයි ඇති කරගන්නේ. නිර්වාණය අවබෝධ කරනවා කියන්නේ ඥානයක් පහළ වෙනවා විතරයි. නැතුව මේ උඩින් යන්න පුළුවන් ප්‍රාතිහාර පාන්න පුළුවන් ඒවා හිම නෙවෙයි. ඒවා අභිඥා ලැබපුවාම තියෙන. ඒ වගේම දේශනා කොට වදාලා භාගතුන් වහන්සේ වේදනාව පිළිබඳවත් වේදනාවෙත් ආස්වාදේ ආදී නෙවෙයි නිස්සාරණේ අවබෝධ කරගන්න. මොකද්ද වේදනාව කියන්නේ? සිතෙහි තියෙන සිතුවිල්ලක් තමයි වේදනාව කියන්නේ. අපේ හැට කනට නහයට දිවට කයට හිතට අරමුණු එන වෙලාවේ ආන්ගේ අරමුණෙහි ස්වභාවය අරමුණෙහි ගුණය අරමුණෙහි රසය විඳින බවට කියනවා වේදනාව කියලා. වේදනා තුනක් ධර්මයේ පෙන්වනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා. දැන් ඇහැට ප්‍රියමනාප අරමුණක් එනකොට පෙනෙනකොට ඇති වෙනවා එතන සැප වේදනාවක්. ඊළඟට බොහොම කැත අවලස්සන කෙනෙක් දකිනකොට ඇති වෙන්නේ දුක් වේදනාවක්. දැන් හරියට අර කුසජාතකයේ දන්නවනේ නේද? ඈ පබාවති කුසරජ්ජුරුවන්ට කසාද බන්දලා. කුසරජ්ජුරුවෝ බොහොම දුර්වර්ණයි. මුහුණ කැවුම් ගෙඩියක් වගේ කියලා කියන්නේ අපේ බෝධිසත්වයෝ බුදු වුණ බුදුහාමුදුරුවෝ. ඒ පෙර අකුසලයක් නිසා. ඉතින් දැන් බොහොම ඥානවන්තයි හැබැයි. මල්ලි හිටියා මල්ලි ලස්සනයි. අම්මා ප්ලෑනක් ඇඳලා කිව්වා පළවෙනි දරුවා උපදිනකන් ස්වාමියාගේ මූණ බලන්න බෑ කියලා. කාන්තාව බොහොම කපටිනේ. නේ? කොහොම හරි කපටිකමින් ප්ලෑන ඇඳලා විවාහ කළා ගෙනාවා. දෙන්න මුණ ගැහෙන්නේ කාමරයේදී විතරයි. ඒත් පහන් ආදී නිමලා. පේන්නේ මුණ පේන්නේ. අන්තිමේදී තමන්ගේ ස්වාමියා බලන්ට ආසාවක් ඇති වුණාම රම්මාට කියනවා ඊට පස්සේ ඇතා උඩ මල්ලි කියා මල්ලියවල පෙන්නවා. අවසානයේදී කොහොම හරි මූණ දැක්කා. දැක්කට පස්සේ අත්හැරලා ගියා. කුසජාතකයේ තියෙන්නේ අපි බෝධිසත්වයන් වහන්සේනේ කුසරජ්ජුරු වශයෙන් හිටියේ. ඒ භවයේ යසෝදරාව තමයි පබාවති. අන්න රූපේ ආදීනවේ දැක්කා. දැන් රූපේ ඒ ආදීනවේද දුක් වේදනාව හටගන්නේ. ප්‍රියමනාව රූපයක් ඇහැට ගැටෙන මොහොතේදී ඒක සුඛ වේදනාව හිතේ ඇති වෙනවා. ඊළඟට අප්‍රිය රූපයක් පෙනෙන වෙලාවේ හිතේ හිතට හරියට උලකින් ගන්නවා වගේ මහා දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. ඊළඟට උපේක්ෂා. උපේක්ෂාව කියන්නේ සැප දුක දෙකටම මැදහත් බව. මධ්‍යස්ථ වේදනාව. ඒ කියන්නේ ඒ තුල මහා සැපේකුත් නැහැ, දුකකුත් නැහැ, කැමැත්තකුත් නැහැ, අකමැත්තකුත් නැහැ. ඒක උපේක්ෂා වේදනාව. අන්න ඔය වගේ සුඛ දුක උපේක්ඛා කියලා වේදනා තුනක් මේ සත්වයා තුල පහළ වෙනවා. ඇස කරන කොටගෙන සුඛ දුක් උපේක්ඛා වේදනා පහල කරනවා කන කරන කොටගෙන නහය කරන කොටගෙන දිව කරන කොටගෙන කය කරන කොටගෙන මනස කරන කොටගෙන 18 ආකාරයකට අට්ඨාරස මනෝපවිචාර වශයෙන් මේ සත්වයා ළඟ සුඛ දුක් උපේක්ඛා පහල කරනවා දැන් අපේ ස්වභාවෙත් එහෙමයි දැන් මේ මෙතනදී උනා මේ ඇහැට මේ එක එක රූප පේනකොට අපි ළඟ ඒ ඒ රූපේ දැකීමෙන් එකම ආකාරයේ හැඟීම් පහළ වෙන්නේ ඒ රූපයන්ට අනුව සැප පහළ වෙනවා මධ්‍යස්ථ බව පහළ වෙනවා දුක්ඛ පහළ වෙනවා කනට නහයට දිවට කයට මනට අරමුණු වෙනකොටත් එහෙම අන්න එතකොට මේ වේදනාවයි වේදනා සමුදය තමයි මේ මේ සුඛ වේදනාවන් කෙරෙහි සිතෙහි ඇති කරගන්නා වූ චන්ද රාගය තමයි මේ වේදනා මේ සමුදය නැත්තම් මේ වේදනාවේ ආස්වාදය. ඊළඟට මේ යම් හටගත්ත වේදනාවක් ඉතිරි නැතුව අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවයට පත් වෙලා යයිද ඒ වේදනාවේ ආදීනවයයි වේදනාව කෙරෙහි හටගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම අත්හැරලා දැමීම වේදනාවේ නිස්සාරය. විශේෂයෙන් පින්වත්නි වේදනා පත්‍ය තණ්හා. වේදනාව තුල තමයි තණ්හාව හටගන්නේ. හැම සත්‍යයගේම තෘෂ්ණාව තියෙන වේදනාව තුල. වේදනාව අවබෝධ කරොත් තණ්හාව ප්‍රහාණය වෙනවා. වේදනාව අවබෝධ නොකරන තාක්කල් ඒකේන ඉන්නේ තණ්හා. අන්නේ තෘෂ්ණාව ඉදිරියට නිරෝධය නිස්සාරණය. ඊළඟට සංඥාව. සංඥාව කියලා කියන්නේ සිතෙහි සිතට පැමිණෙනා වූ අරමුණු අඳුනන ස්වභාවය. අඳුනන්නේ සංඥාවේ. දැන් බුදු පිළිමේ දකිනකොටම බුදු පිළිමේ කියලා අඳුනගත්තේ හිතේ සංඥාවේ. ස්වාමීන් වහන්සේ දකිනකොට ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ දකිනකොට මෙහෙණින් වහන්සේ, වටාපත දකිනකොට දැහත් වට්ටි දකිනකොට මේවා වෙන වෙනම වෙන්කොට අඳුනාගන්නේ මොකෙන්ද? සංඥාවෙන්. සංඥාව කියලා එකක් නැත්නම් ওই ගල් ගෙඩියක් වගේ තියෙයි. සංඥා වේදනා නැත්තම්. දැන් ගස් කොළන් වලත් රූප තියෙනවා. අපේ ඇඟෙත් රූප තියෙනවා. හැබැයි ගස් කොළන් වල සංඥා වේදනා නැහැ. විඳීම හා හඳුනා ගැනීම නැහැ. අපි ළඟ සත්‍යාගාර විඳීම හඳුනා ගැනීම තියෙනවා. එහෙනම් සංඥාව කියන්නේ අඳුනා ගැනීම. ලකුණු කරන ස්වභාවය. ඒතකොට මෙන්න මේ සංඥාව තමයි ඇහැට කනට දහයට දිවට කයට මනට ප්‍රිය අරමුණු පැමිණීම තුළ හිතේ හටගන්නා වූ සෝමනස්ස සංඥාව සංඥාවේ ආස්වාදයයි. ତොර මේ සංඥාව වෙනස් වී යෑමෙන් විපරිණාමයටපත් වීමෙන් අනිත්‍ය ස්වභාවයටපත් වීම සංඥාවේ ආදීනවයයි. ඒ වගේම මේ සංඥාවෙන් සංඥාව කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇද්ද ඒ මිදීම සංඥාවේ නිස්සරණයයි. ඊළඟ සංඛාර. සංඛාර කියලා කියන්නේ සිතුවිලි. අපේ සිතේ පහළවන්නා වූ සේරම සිතුවිලි සංඥා වේදනා සිතුවිලි දෙක හැර ඉතුරු සිතුවිලි සේරම සංඛාර කියලා කියනවා. සිතුවිලි ඔක්කොම 52ක් තියෙනවා. ඒකෙන් සංඥා වේදනා සිතුවිලි දෙක හැර ඉතිරි සිතුවිලි 50ක් තියෙනවා. ඒ 50ම සංඛාර. දැන් අපිට මොන හරි දැක්කහම ඒ අනුව නැවත නැවත සිතුවිලි පහළ වෙනවා. ආන්ගේ පහළ වෙන සිතුවිලි වලට තමයි කියන්නේ සංඥා කියලා. සංඛාර කියන්නේ. ඊට පස්සේ අපි ඒ අනුව හිතනවා, ඒ අනුව කතා කරනවා, ඒ තුල ජීවත් වෙනවා. එක්කම සංඛාර. කොටින්ම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයයි සංස්කාර වර්ග 6කට බෙදලා තියෙනවා. කාය පුඤ්ඤාවි සංකාර කියන්නේ පින්. අපි මේ කරන පින් සංස්කාර. අපුඤ්ඤාවි සංස්කාර කියන්නේ පව්. ආනෙන්ජාභි කියලා කියන්නේ අරූප ධානාදී ධාන ආනෙන්ජාභි සංකාර. ඊළඟ කාය සංකාරය කියලා කියන්නේ මේ කය සකස් කිරීම කාය සංස්කාරය. ඒ අනුව කය ප්‍රධාන වශයෙන්ම සකස් වෙන්නේ හුස්මෙන්. එනිසා හුස්ම කාය සංස්කාරය. ඊළඟට මේ වචන සකස් කරන්නේ විතක් විචාර කියන සිතුවිලි දෙකෙන්. ඒ විතක් විචාර කියන සිතුවිලි දෙක වචී සංස්කාරය. ඊළඟට සියලුම සිත් සකස් කරන්නේ සිත්වල සංඥා වේදනා දෙක තියෙනවා ඒ චිත්ත සංකාරය. එතකොට මෙන්න මේ සේරම සිතුවිලි සංකාර. දැන් අපිට මොකක් හරි අරමුණක් වටුනහම ඒක දිගේ කල්පනා කර කර සමහර විට පැය ගණන් යනවනේ. කල්පනා වැඩි වුණාම පිස්සු වැටෙනවා. ඔය මානසික රෝහලට එහෙම ගිහින් බලන්න. කල්පනා කරලා කරලා කරලා කරලා අන්තිමේදී නිින්ද යන්නේ. ඊට පස්සේ කණ්ඩ බෑ. ඒක වැඩි වුණාම ඊළඟට පිස්සු. ඒ එයාට එන කල්පනාවල්, එයාගේ තියෙන බලාපොරොත්තු, එයාගේ තියෙන ආසාවල් එයාට සම්පූර්ණ කරන්න උත්සාහවන්ත වෙනකොට ඒක බැරි වෙනකොට එයා ඒ තුලින්ම මානසික වැටෙනවා. රෝගීන් බවට පත් වෙනවා. සමහරු බෙල්ල වැල දාගන්නවා. සමහරු වහබන කෝච්චියට පයින්. ඔන්න ඔය වගේ. එතකොට පින්වත්නි මෙන්න මේ ප්‍රියාරමුණු මුල් කර ගැනීමෙන් හිතේ පහළවන්නා වූ පුඤ්ඤාභිආදී සංස්කාරයන් සංස්කාරයේ ආස්වාදයයි. ඊළඟට මේ සංස්කාර ධර්මයන් ඉතිරි නැතුව නැතිවීමෙන් වෙනස් වී යෑමෙන් අනිත්‍ය දුක්ඛ ස්වභාවයට පත්වීම සංස්කාරයේ ආදීනවයයි මේ සංස්කාර ධර්මයන් කෙරෙහි හිතේ යම්තා චන්දරාගයක් ඇතනම් මෙන්න මේ චන්දරාගයේ ප්‍රහාණය සංස්කාරේ නිස්සරණය ඊළඟට දේශනා කොට වදාලා යං විඥානං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං විඥානං අස්සාදු පටිච්ච සමුප්පන්න යම් විඥානයක් ඒ කියන්නේ හේතුන් නිසා හටගත් යම් විඥානය සුඛ සෝමනස්ස ඒ කියන්නේ හේතුවක් නිසා හටගන්න විඥානයේ තුල සැපයක් සතුටක් පවතිනවන ะ අන්න එතන කියනවා විඥානයේ ආස්වාදය විඥානය කියන්නේ හිතනේ දැන් ඇහැට ප්‍රියමනාප දෙයක් පෙනෙනකොට එතන ඇති වෙනවා ඒ සතුටක් සෝමනස් බවක් හරියට දැන් තමන්ගේ අම්මා කෙනෙක් ගම අම්මා දරුවා මව කුසේ තියාගෙන ඉඳලා දරුවා ඉපදිච්ච ගමන්ම අම්මට පෙන්වන්නේ නැහැ නේ දොස්තර ටිකක් වෙලා ඒ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර දීලානේ නැවත අම්මට දෙන්නේ. දෙනකොටම අම්මගේ හිතේ ඇති වෙනවා ඒ දැකීමෙන්ම හිතේ සතුටක් ඇති වෙනවා. හැබැයි අන්න ඒක තමයි ආස්වාදේ. ඒ වගේ අනික් හැම දෙයකම ගලපනවා. ඊළඟට ඒ වගේම කියනවා විඥානං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං විඥානස්සාදීන. ඒ විඥානේ ඇති වී නැති වෙනස් වී යන අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයටපත් වීම විඥානේ ආදීන වේයි. ඒ වගේම කියනවා යෝ විඥානස්ස චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදං විඥානස්ස නිස්සරණං. මේ විඥානය කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇද්ද චන්දරාගයක් ඇද්ද ඒ චන්දරාගේ ඉතිරි නැතුව ප්‍රහාණය කිරීම විඥානේ නිස්සරණයි. එතකොට ඔන්න ඔය ආකාරයෙන් පංච උපාදානස්කන්ධේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ. නුවණින් යම්කිසි කෙනෙක් දකිනවනම් යාවකී වංච වික්කවේ ඉමේසං පංචන්නං උපාදානානං එවං අස්සාදංච අස්සාදතු ආදීනවංච ආදීනවතු නිස්සරණංච නිස්සරණතු යථා භූතං නප්පජානාසි. නේවතාවහං වික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සර්මන බ්‍රාහ්මණීයා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධා පච්චඤ්ඤාසින් ඒ කියන්නේ මෙන්න මේ යම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පංච උපාදානස්කන්ධයේ ආස්වාදය ආස්වාදයේ වශයෙන් නොදැක ආදීනවේ ආදීනවේ වශයෙන් නොදැක නිස්සරණේ නිස්සරණේ වශයෙන් නොදක යථා භූතං යථා භූත ඥාන ඥාන දර්ශනේ තමන් වහන්සේ තුල නප්පජානසි යථා භූත ඥානේ පහළුන්නේ නැහැ කියලා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙව්මිනිස් ප්‍රජාව ඇතුළු මුළු ලෝකෙයිම තමන් වහන්සේ ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ආස්වාදේ ආස්වාදේ වශයෙන් ආදීනවේ ආදීනවේ වශයෙන් නිස්සරණේ නිස්සරණේ වශයෙන් අවබෝධ නොකොට දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සම්මා සම්බුද්ධයයි යථාභූත ඥානෙ පහළ වුණායයි ප්‍රතිඥා දුන් නෑ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට පින්වත්නි උන්වහන්සේම වදාලා යතෝචකෝ අහං වික්කවේ ඉමේසං පංචන්නං උපාදාන උපාදානස්කන්ධානං එවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං පංච උපාදානස්කන්ධේ ආස්වාදේ ආස්වාදේ වශයෙන් ආදීනවේ ආදීනවේ වශයෙන් නිස්සරණේ නිස්සරණේ වශයෙන් අවබෝධ කරගත්ත නිසා යථා භූත ඥාන දර්ශනය අබ්බඤ්ඤාසී සම්පූර්ණයෙන්ම තමන් වහන්සේට යථාභූත ඥානය පහළ වුණා කියන්නේ. ආන්ගේ යථාභූත ඥානය පහළ වුණ නිසා අතාහං වික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණීයා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධා පච්චඤ්ඤාසී උන්වහන්සේ දෙවියන් බඹ මරුන් සහිත ලෝකේ සම්මා සම්බුද්ධ කියලා මේ මේ කාරණා ටික අවබෝධ වන නිසා තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා ප්‍රතිඥා දුන්නා කියලා සඳහන් කරනවා. ඥානංච පනමේ දස්සනං උදපාදීන් මේ කාරණාවන් පිළිබඳව නුවණින් උන්වහන්සේ දැක්ක නුවණ පහළ වුණා. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාතිනත්ති දාන කුණක් බව. මෙන්න මේ මේ දර්ශනයේ පහළ වීම තුලින්ම උන්වහන්සේගේ සිත කෙලසුන්ගෙන් නිදහස් වුණා නිර්වාණ ධාතුවටපත් වුණා අන්නේපත් වුණ නිසා උන්වහන්සේ නැවත උපදීමක් නෑ මේ අවසන් උපදීමයි කියලා අවබෝධ කරගත්ත දැනගත්තා කියලා දේශනා කළා එහෙනම් දැන් ඔබලාට පැහැදිලි තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර මේ විදිහට කල්පනා කරලා උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්ුණා කියලා කියුවේ මේ මේ කියා දුන්න සැකවින් කියා දුන්න ධර්මය උන්වහන්සේ අවබෝධ කරගත්ත නිසා. අපිට පැයක් වගේ කාලයක් තුල මේ වගේ ගැඹුරු ධහමක් විස්තර කරන්න කාලය මදි. මේ වගේ ගැඹුරු ධහමක් විස්තර කරන්න නම් අඩුම ගානේ මාසයකවත් බණක් කියන්න වෙනවා. එක දිගට. උදේ දවල් රැය වශයෙන් නවත්තන්න නැතුව. ඉතින් මේක ගැඹුරු ධහමක් ගොඩාක් කටින්ද ධර්මයට අලුතෙන් පැමිණෙන පිරිසට මේ ගැඹුරු කරුණු වල අර්ථ තේරෙන්නේ. ඉතින් කොහොම නමුත් සද්ධාව පිටුවා ගන්නට ඕන. ඔයත් අන්ටත් මම ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දානමය, ධර්ම ශ්‍රවණමය, කුසල ශක්තියේ ගුණ ශක්තිය බලයෙන් පංච උපාදානස්කන්ධේ ආස්වාදේ ආස්වාදේ වශයෙන් දකින්නට ආදීනවේ ආදීනවේ වශයෙන් දකින්නට නිස්සරණේ නිස්සරණේ වශයෙන් දකින්නට අවැසි නුවණ මේ මොහොතේ පටන් පහළ වේවා උතුම් නිර්වාණ ධාතුව පසක් කරගන්නට මෙපින් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති ධර්ම ශ්‍රවණානි සංසයෙන් යහපතක්ම වේවා සාදු සාදු සාදු ඒ උතුම් වූ ධර්ම දේශනාව පවත්වා වදාළ මරදං කඩවල තෝරවැබ කදිරාගම ඉසිපතනාරණ සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට තම චිරාත් කාලයක් මෙවැනි පෝෂාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු